දෛ ගෞරවනීය මහා සංඝරත්නයන් අවතරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපිට තවත් බ්‍රහස්පතින්දාවක් නිස්සන්නවනේ අපි ධර්ම දේශනාවටයි වේලාව ගන්න බලාපොරොත්තු වෙන්නේ ශීලමු දිනාය සඳහා tempත් වෙමු tempත්තරා සාදුකාරය පාතුමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස උපනීයති ජීවිතමප්පමායු ජරූපනීතස්ස නසන්තිතානා ඒතං භයං මරණං පික්කමානෝ පුඤ්ඤානි කප් කෛරාත සුඛා වහන්ති තී කරුකටේතු ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි සරුවචන් වහන්සේ ධර්මාන කාලේ ජීවත් වෙන්න කාලේ ඒ සවැත්තුර ආශ්‍රය කර හිටපු දෙවි කෙනෙක්ගේ අදහසක්. ඉතින් උගක් වෙලාද අපි ඒ දේව අදහස් මනුෂ්‍යයන්ට වැඩි ඉහළින් උඩින් කරුකටයුතු සිට පිළිගන්නවා. ඊට පස්සේ අපි එක එක ඒ අණුව හැසිරෙන්න හදනවා. නැත්නම් දෙවියෝ සන්තෝෂ කරන්න හදනවා. දෙවියෝ වෙන්න හදනවා. ඒක තමයි ඒ සර්වඥාන්සේ පහළ වෙන්නේ ඉස්සලා තිබුණු ලෝකේ. නමුත් මේ ගාථාවෙන් කියන්නේ සර්වඥාන්සේ පහළ වුණාට පස්සෙත් ඒකම තමයි. ඒ පැවතිච්ච ලෝකේ හැටි සර්වඥාන්සේ පහළ වුණාට පස්සෙත් අර විදිහටම දෙවිවරු තමන්ගේ අදහස් පහළ කරනකොට කිසියම් බුදු උෂ්ණයක් වැඩිලා නැහැ. කිසි කෙනෙකුට තේරිලත් නැහැ බුදු කෙනෙක් ඉන්නවයි කියලා. හැබැයි නෑ කියන්නත් බෑ මොකද බුදුහාමුදුරුවන්ට ඇවිල්ලා කියන හින්දා. ඒ තමන්ගේ තියෙන මතය බුදු කෙනෙකුට ඉදිරිපත් කරන එක අපි වෙනුවෙන් වෙච්ච ලොකු අනුකම්පාවකින් හිතලා හෝ නොහිතා දෙයනාංශ කරපු එකක්. හැබැයි කතාව දෙයනාංශ ඉදිරිපත් කරන අදහස තන්නේ කරම බුදුහාමුදුරුව පහළ වෙන්නේ ඉස්සර ලෝකේ පැවතිච්ච අදහසක් ඒක තමයි අදත් තියෙන ලෝකේ. මෙහෙව් ලෝකෙක බුදු අදහසක්, බුදු ඌෂ්ණයක්, බුදු රැස්, බුදු ධර්මයක් මත වෙනා කියන එක එදත් අමාරුයි අදත් අමාරුයි. ඉතින් මේ අමාරුකම හරහා මේ සූත්‍රයේදී ગાථා දෙකයි තියෙන්නේ. පළවෙනි ગાතාවේදී దేవතාවගේ අදහස් සඳහන් කරනවා. ඉතින් ඒකම මම මේ කියන එකම නැත්නම් මේ පළවෙනි దేవතාවා කියලා අපි නම් කරන මේ උපනීත සූත්‍රයේ සඳහන් වෙන දෙයියයි ඊට පස්සේ සඳහන් වෙනවා අච්ඡන්ති සූත්‍රයේ එකමයි. සංයුත්ත නිකායේ ඒ පළවෙනි සගතක වර්ගයේ දේවතා සංයුත්තේ එකම සූත්‍රය. එතකොට පේනවා කොච්චරක් මේක දෙයියන් අතර පැතිරිච්ච දෙයක්ද යම් විදියකට බුදුහාමුදුරු නැතුව ඉඳද්දි දෙයියෝ මේක කිව්වනම් මිනිස්සු වෙනම දේවනිකායක් හදාගන්නවා. ඉතින් ඒකම තමයි යන්නේ අද. මේ සූත්‍රය හමාර වෙනකොට නැත්නම් දේශනාව හමාර වෙනකොට මේ ටික අපිට හේතු ගන්න බැරි වුණත් රැඩිකල් වාදීව කල්පනා කරන්න පුළුවන් වුණොත් දේශනාව සාර්ථකයි. එහෙම නැත්තම් වෙන්නේ අපි මේ බණෙන් පස්සේ ආයෙත් දෙයියෝ කියන්නේ තමයි යන්නේ. අපිට පුළුවන් වෙයිද මේ එක හතරපද ගාථාවට සර්වචන්නාංශයේ දෙන මේ උත්තරය අපිට ඇහිලා තියෙනවද? අපි තාමත් දෙයියෝද අදහන්නේ. අපි තාමත් බුදුන් දදහන්නේ කියන කාරණාව අරගෙන බැලුවොත් පූර්ව බුද්ධ දාර්ශනේ පූර්ව බුද්ධ නෙමෙයි බුදුහාමර පහළ වෙන්නේ ඉස්සති වුණු ශාසනයමයි තියෙන්නේ. ඉතින් ඒක දකින්න හරි සතුටකුත් තියෙනවා මොකද කවුද ඡන්දෙන් දිගන්නේ කියලා හිතා ගන්න පුළුවන්. බුදු කෙනෙක් මේ කවුරු ආවත් මොන හිල්ප දැක්කවත් අරක තමයි මතේ. ඉතින් මේකදී කියන්නේ උපනීයති ජීවිතප්පමායු. ඊටාම අල්ප ආයුෂයති ජීවිතය ශීඝ්‍රයෙන් ගෙවිලා යනවා. දැන් මාත් හිතුවේ ලෙඩ වෙන්න ඉස්සලා මැරෙන්නෙත් නැහැ, නවාසයට යන්නෙත් නැහැ, නාකි වෙන්නෙත් නැහැ කියලා. දැන් මම බණ කිව්වේ කියලා 10 වෙන්නනේ. දැන් 15 වෙනලා අද 30 වෙන්න වෙනකන් හොම්බෙන්. සියලුම ලෙඩ රෝග අතප්පය කොල්ලන් තහනම් කතා කරන්න තහනම් ඒ තරම්ම විවේක කරගත්තට පස්සේ ඕන්න වයසට ගිහිල්ලා අය හිතුවේ නම් පොඩි පොඩිස් කිව්වා වගේ යන්නේ නම් නෑ වයසට යන්නෙම නෑ මූණ කැත කරගන්නෙම නෑ ලෙඩ වෙන්නෙම නෑ මේ විදිහට මේ බුල්ඩෝසරයක් වගේ දුවන්න තමයි හිතුවේ. ඉතින් නම් ජීවිතේ ගෙවෙනවා. උපනී උපනීයති ජීවිතප්පමායු. ඒ ඒ ලෙඩ වෙලා ඉස්පිරිතාලේ දොස්තරලත් ඒත් එක්ක ඉන්නකොට ඒ ඒ කාලකන්ණි අදහස ඔළුව ආක්‍රමණය කරන්න හැටි. අසුර වෙන්නෙම ආශ්‍රය කරන්න පේන්නම දකින්නම තියෙනම ලෙඩුයි වෙද්දුයි ලෙඩ රෝගයි ඉඳපු ගමන් මැරලා යන හැටි නානා ප්‍රපත්තක් විවෘත වෙනවා මේ රිලවුන් එක ඉන්නවට වැඩිය වෙන්නේ ලොකු වෙනසක් තියෙනවා ඒක ඇත්තටම හේදොස්තර මහත්තයා කිව්වා හොඳයි කියලා වෙච්ච එක හරි නෑ ඉතින් හම්බුගෙන ලෙඩ වෙන එක හොඳ නෑ එනකොට යාම මහත්තයා කියනවා නැත්තම් ඔබ අන්ත එන්නෙත් නෑ මේ පරීක්ෂා කරන්නෙත් නෑ ඔක්කොමලා හිතාන ඉන්නේ මම මැරෙන්නෙත් නැහැ, ලෙඩ වෙන්නෙත් නැහැ. මට බොහොම දීර්ඝායුෂ තියෙනවා, තව පෙන්කෙලින්න කල් තියෙනවා කියලා. ඉතින් ඒක තමයි මේ దేవතාව කියන්නේ මිනිස්සු එහෙම හිතාන හිටියට උපනීයති ජීවිත අපමායි. මේ අල්පායස්කෝ ජීවිතේ සීක්‍රෙන් ගත යනවා. ජරූප නීතස්ස නසන්තිතාන. මේ ජරාවට දවසින් දවස ජරාවට යනවා. අද්දේර කන්නාඩි දාන්න ඕනේ, කටට දත් දාන්න ඕනේ, ඒ අරෙන් ජග් ගහන්න ඕනේ, මෙහෙන් ජග් ගහන්න ඕනේ. ජරා දිරාවට යනවා. අය පෙනුමට ටිකක් ඔය මොනිච්චාවට මුණ හදාගෙන හිටියට ජරා දිරාවට යනවා. මෙතන මේ සාන්ති ස්ථානයක් තානං ලේනං ධූවං කියන පද පෙන්වන්නේ කලඹිලි අඩු සාන්ති ස්ථාන ආරක්ෂක ස්ථාන තාන කියන වචන හරවත්නේ පාවිච්චි කරලා. ඒව පලාතක් නැහැ. විශේෂයෙන්ම කියන්නේ ලෙඩ වෙච්ච කෙනෙකුට ස්පිතාලයට ගිහිලා සිළු දක්ෂතා සහිත කිසිම හේතුවක් නැතුව ලෙඩ මැරලා යනවා. ලෙඩ නේ විද්‍යුත් මැරලා යනවා. ඉතින් මේ හිරගෙදරට ගියාට පස්සේ මේ ලෝකේ හිටපු හොඳම දක්ෂයෝ ඒ ඇතුලේ බිම්බලාගෙන ජීවත් වෙනවා. සීල බලතල සහිතව හිටපු අය. දෙනියට පස්සේ ගන්න දෙයක් නැහැ. ඉතින් ඒ වගේ ඒ ජරාවට ගියාට පස්සේ කොතනින්ද අරසාවක් තියෙන්නේ? කවුද මේක සාතික කරලා දෙන්නේ කියලා අපි රක්ෂණ සංස්ථා පිටිපස්සේ යනවා, වෛද්‍ය සාතික ආරක්ෂා ගන්නවා, පුද්ගලික ආරක්ෂකව ඇති කර ගන්නවා, පුද්ගලික හමුදාවල් දා ගන්නවා, අටුකම්බි වැටවල් දා ගන්නවා, දිවි වැටවල් දා ගන්නවා. අර ව්‍යායාම කරනවා, මේ ව්‍යායාම කරනවා මොන જાති කරන්නේ? ඒක නරකයි කියන්නේ නෙමෙයි මම කියන්නේ මේ దేవතාවා කියන්නේ කොච්චර જાති කරත් මේක යනවා. කටේ තියෙන හරිවන්ද රෙද්ද පල්ලෙන් බහිනවා. ඔය කොච්චර වයිලා කිව්වත් බහිනවා. මං ඒ දොස්තර මහත්තයාට කිව්වා දොස්තර මහත්තයා මම වටාත්ත ගත්තාම ඔක්කොටම බණ කියන්නේ මම සියලු රෝගවලින් නිදහස් තොපි සේරම මොඩකමට ලෙඩ වෙච්චියත් බලාපියව මන්දියා මම නම් ලෙඩ වෙන්නේ නැහැ කියලා හිතාගෙන ඉන්නේ ඕන් දොස්තර මහත්තයා වෙච්ච දෙයි කියලා. දොස්තර මහත්තයා ඕක ඕකමයි ප්‍රධාන හේතුව කෙනෙක් ලෙඩ වෙන්න කිව්වා. මේ හිතාන ඉන්නේ එක මම කව බුදුහාමුදුරන් කියලා දිනේ එහෙම සිදු වෙන්නේ නැහැ කියලා හිතන්නේ එක මොඩේ කියලා කිව්වා. ඒ කැලේ නම් සංස මන් දන්නේ නැහැ කිව්වා. මිනිසුන්ට කියලා වෙලා තියෙන්නේ මේ ලෙඩ වෙච්ච හනීප වෙච්ච ගම්පෙන් කියලා. ආය ලෙඩ වෙයි. ආයම මාරු වැටෙයි. හිතකවත් වෙන්නේ නැහැ. එහෙම වැටුණාට පස්සේ තමයි තේරෙන්නේ අපි ඔය හිතන කිසිම දෙයකින් අපිට තානං ලේනං දුවං ආරක්ෂාවක් හැංගින්න තැනක් ලෙනක් ඇත්තේ නැහැ. අපිට ලෝකේ නම් කියන්නේ දේශපාලනඥයෝ කියන අපි දේශපාලන ස්ථාවර භාවයේ ආරක්ෂාව දෙඤ්ඤං කියලා. දැච මේ දවස්වල ඡන්දෙදි ආර්ථික විශේෂඥයෝ කියනවා අයියෝ ආර්ථික ස්ථාවර භාවයේ තියෙන වෙන මොකක්වත් ඕනේ නැහැ. අතමිට කාශපණ හොඳ ඇරි තියෙනවා නම් හිතගෙන මන් දිවි ලෝකෙම වන්නම් කියලා. දැන් මේ දෙයියෝ කතා කරන්නේ. අපි අතමිට කාශපණන් තියාගෙන මවන් හදන දිවි ලෝකේ දෙයියෝ මේ කතා කරන්නේ. සමාජ ආරක්ෂාව තියෙන කට්ටිය කියන හොඳ පවුලක් ඉන්නවා නම් කීර්ති නාමයක් තියෙනවා නම් බය වෙන්න දෙයක් නැහැ. ඒක රැකපන්. සමාජ ස්ථාවරේ දිනනවා නම් හරි මිනිස්සුන්ගේ බැනුම් ගන්න වැඩ කරන්න එපා. ඒ කොයි දේ කරත් වැටුණාට පස්සේ වැටෙකට වැටෙනවා. ආයෙක පිළිවෙල කවුරක්වත් නැත උසන්. වැටුණාට පස්සේ තේරෙනවා දෙයියෝ කෙනෙක් වෙමයිලා බුදු කෙනෙකුට කියනවා අර එහෙම තැනක සම්සිපෙක්ඛමානෝ සම්ති ඒ වෙන්නේ සාන්ති ස්ථානයක් ලෝකේ කොහෙවත් නැහැ. අපි යම් කර්ම ශක්තියක් කරලා තියෙනවා ඒක වළක්වන්න මොනම සුපිරි හෝටලයකට ගියත් මොනම සුපිරි ස්පිතාලයකට ගියා මොනම සුපිරි භෝජන සංග්‍රහයකට ගියත් ආරක බලපාන. ඒක බලපාන කොට අර තුවාලකින් සැර වගේ මේ ලස්සන සමාජය තුල මේ කුණු ඕජාවේ එන හැටි මෝදු වෙන හැටි බලනිනකොට පේනවා වළක්වන්න බෑ. වළක්වන්න බැරි දෙයක් මේකේ තියෙනවා. ඉතින් මේ දෙයියෝ මේක කියන්නේ වචන කාටපද දෙකයි. අපේ ජීවිත අපමණව අත්ල්පාසු ජීවිතේ ජීවෙනවා. ඒ වගේම ජරූපනීතසන සංතිතාන ජරාවත කැපවෙච්ච මේ ශරීරේ ජාති ජරා ව්‍යාධි මරණ කියන බේරන්න බැරි සංසාර හතරෙන් පිරිච්ච මේ මේකේ හැංගෙන්න තැනක් නැහැ. ඒ විලාට හැංගෙන්න පුළුවන් නම් වහකණ්ඩ හිතෙනවා. මෙච්චර ලස්සනක සමාජයක කෑගොස්සන් ගහගෙන අඳුර පාගෙන හිටු මටද මේ දේ උනේ ඊට වඩා හොඳයි මරණ කියලා හිතනවා. මරණ එන්නේ නැහැ ඒ වෙලාවට. මේ සමහර ජීවිත හානි කරගන්න හදනවා. ඒගොල්ලෝ උපක්‍රම හොයනවා මේ මේ මේ தත්ත්වේ ඉඳලා ලැජ්ජාවටපත් නොවි මැරලා යන තියෙන හොඳයි කියලා. එතකොට සමාජයේ විසින් ඇවිල්ලා වට කරලා කියන එහෙම මැරෙන්න දෙන්න බෑ. කර්ම ගෙවෙනකන් ඉන්න ඕන. අපායේ කට්ටියත් හරිය කැමතිලු මැරෙන්නේ. මොකද එන්නේ මැරෙන්න කැමති නැතු අපායට කැමතිලු. මරණොත් හොඳ නැගෙනනේ ඒ මැරෙන්න කැමති නෑ. මේකේ මැරෙන්න දෙන්නේ නෑ. ඒකට සමාජ විසින් ඇතිවෙන හැම නියෝජිතයෙක් පහල අර්මනසය කර්මයේ දැක දැක දන දන ගෙවෙනකන් ආවුස වැඩි කරලා දෙනවා. සහයට බටයක් ගහලා දෙනවා. බඩට ආහාරකින් බට දෙනවා. සීලයින් දෙනවා. හදවත ගැහෙන එක විතරයි කරන්නේ. ඒත් ඔක් ගෙවලා මැරියක්. ඔයක බට අයින් කරපු ගමන් මැරෙනවා. මැරෙන්න දෙන්නේ නැහැ. අපායට යන්න ඉස්සෙල්ලා මෙහි දෙන්න ඕන ටික දෙනවා. ඒකට අපාය නැත්තම් ගිහිල්ලා බලන්න ස්පිතාලෙට. ඒකයි කතා දෙක ගන්න. ඔක්කොම ටික සෙල්ලම් ටික තියෙනවා. මැරෙන්න දෙන්නේ නැහැ අපට. උඹ ඔහොම නේ කොච්චර නැටුවත් අපි ජනාධිපති අරමුදලෙන් සල්ලි අරගෙන හරි බෝ ජීවත් කරන මොකටද? ජීවන්සයට ආයේ ඉඳීමෙන් කිසිම කීර්ති නාමයක් මොකුත් නැති එක හොද පාළුවට ලක් වෙලා තියෙන. ඒ වගේම දන්නවා ආයේ නැගිටලා මිනිස්සෙක් වුණත් මේ කුණු කන්දලේ තමයි අපි රජ වෙන්නේ. එතන මේ අසුචියේ තමයි අසුචි බණියක් කියලා ජීවත් වෙන්නේ. ඉතින් එහෙව් එකේ ඒතන් භයං මරණං පෙක්කමානෝ. මේ ගොර්ව ගොරව තමයි ළඟට එන්නේ මේ මරණයේ බය අපේක්ෂා කරන්නේ. දන්නේ දෙවියන්ගෙන් අහලා තියෙන කෙනා පුඤ්ඤානිකයි රාත සුඛාවහන්ති පිංගෙන දෙන්නා සැකපදගෙන දෙන්නා වූ පිංකරන්න ජීවිතේ ගෙවෙනවා ජරාවට යනවා අනිවාර්යෙන් කපන්දින හරකෙක් වගේ මරණයට කිට් වෙනවා මෙන්න මේ වාගේ සැලෙන හදකින් යුත් මිනිසෙකුට පුඤ්ඤානි කෛරාත සුඛාවහන්ති සුඛේ නම් වූ සුඛේගෙන දෙන්නා වූ පිංකරන්නේ කියන ඒක තමයි අපේ අම්මලා තාත්තලා අපිට කියන්නේ ඔය තමයි පන්තිගාමීට ගුරුවරු අපිට කියන්නේ ඔය තමයි හාමුදුරුවෝ කියන්නේ පන්සලට ගියාම. ඔය තමයි දෙයියොත් කියන්නේ. ඉතින් මේ දෙයියෝ දැන් අපිට නෙමෙයි කියන්නේ. ඒ කියන්නේ සියල්ල දක්නා වූ සියල්ල දන්නා වූ ਸਰවඥාන්සේ. ඒ ਸਰවඥාන්සේ පළවෙනි පාතල තුනටම දෙයියොත් එක සමානයි. උපනීයති ජීවිතප්පමායු අල්පාශ්ක ජීවිතේ ගෙවෙනවා. තරූපනී ශාසන සම්තිතානා ජරාවේ ගත කරන මේ කක්කාවේ ගත කරන පණුවෙකුට හොදන්න සල්ලයික් හරි සෙක්ස් හොන ගැවට හරියන්නේ නැහැ. ඉන්නේ කක්කාවේ. ඒකට සාන්ති ස්ථානයක් ආරක්ෂක ස්ථානයක් නැහැ. ඒ සම්බයන් ජීවිත පික්කමාහු. මේ ජීවිතයේ බය මේ විදිහට ලෝදාන් තින්න කාලේ කියනවා ව්‍යාග්‍රීව තිත්තේති පරිතර්ජයන්ති කියලා. තව පොඩ්ඩකින් පැනලා කන්න මේ ළඟ බලන්නේ ව්‍යාග්‍ර දෙනවා මුරුමුරු ගගා ඉන්නවා තව තව පොඩ්ඩකින් කනවා ඒ වගේ තමයි මේ මරණය නැත්තම් වේදනාව මේ පොඩ්ඩක් එහාට වෙලා ඉන්නේ තව පොඩ්ඩකින් පැනලා කනවා ඒක මේ ව්‍යාග්‍රීව චිත්තති පරිත්‍යාගය ව්‍යාග්‍රයට වැඩි අපම් ව්‍යාග්‍රීව ව්‍යාග්‍ර දෙනුව පරිත්‍යාජනය කරගෙන බලන්න තව පොඩ්ඩකින් තෝ කනවා කියලා අන්නේම ඉන්න වෙලාවේදී පුඤ්ඤානි කෛරාත සුඛාවහන්ති. පින් කරපන් සුවේලෙන්. බුදුජානන්සේ සඳහන් කරන මේ ගාථාපදයටයි අපි මේ බණහන්නේ. බුදුජානන්සේ කියන්නේ ලෝකාමි සම්පජහේ සම්තිපෙක්ක මානෝ මේ ලෝකාමිසේ අතහැරපන් සාන්ති අපේක්ෂා පින් කරපන් කියන එක නෙවෙයි මේ දෙයියෝ දෙන්න හදන මේ අඳුරේ නෙවෙයි සුඛය කැමති නම් ලෝකාමිසේ අතහැරපන් අපි කරන්න දැනේ ලෝකාමිෂේනේ වඩන්න. වඩමින්ම සුඛය ඉල්ලනවා. මේ ගෙවෙන ජීවිතයෙන් ජරාවෙන් මරණයෙන් තොර සුඛයක් ඉල්ලනවා ලෝකාමිෂේ වඩනවා. මේක තමයි දෙයියොත් කියන්නේ මේක තමයි ලෝකයා කියන්නේ මේක තමයි ලෝකායත ඥාන කියලා කියන්නේ ඔන්න ඔකට තමයි. ඉතින් අන්නේ එහෙව් එකක බුදුජානනාංශයේ සඳහන් කරනට ලෝකාමි සම්පජහේ සම්ති බෙක්කමානෝ මේ ලෝකාමිෂය අතෑරපන් කියලා ආර්ථික විද්‍යාඥයෝ අපිත් එක්ක එකඟ වෙයිද ওই ඡන්දෙට අපිට දෙන්නම් කියලා පොරොන්දු දෙන දේවල් වල ලෝකාමිෂය අතෑරීමක් තියනවාද සමාජ විද්‍යාඥයන් විසින් පෙන්වන්න හදන දුප්පතුන් නැති ලෝකේ ලෝකාමිෂය අතෑරීමක් තියනවාද අපි මේ අරණිගත වෙලාව පැවිදි වෙලා ඉන්න සංඝයා නැත්නම් මේ ගිහි ඇත්තෝ මේ මේ එන්නේ ලෝකාමිෂය අතාරින්න තමයි වට කරගෙන තියෙන මේ ලෝකාමිෂය බදා ගන්නද. බදා ගන්න එක්කනද පොහසත් අතාරපෙක්කනද පොහසත්. ඉතින් මේ බුදු කෙනෙක් කියන ලෝකාමිෂම් පජහේ දුක්පික්ක සම්තිපික්ක මානෝ කියන එකයි පුඤ්ඤානි කෛදාත සුඛාවහන්ති කියන එක තමයි බුද්ධ ධර්මයේ සහ බුද්ධ ආගම අතර වෙනස. බුද්ධ ආගම ගැන පුළුවන් තරම් පින්කම් කරන්නේ සැප කැමැත්තෙන්. බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා ඔක අතහැරපන් ලෝකාමසේ අතහැරපන් සැප කැමැත්තෙන්. ඉතින් මේ දෙක එකතු වෙන තැන තමයි යෝග ජීවිතය කියලා කියන්නේ. වෙන් වෙච්ච තැන තමයි බුද්ධ ධර්මණත් ආපු නැති කාම ලෝකේ ඉන්න කට්ටිය දරුව මල්ලෝ ඇති කරන එක වදොරලා දාන එකතු කරන එකතු කරන එකතු කරන එකතු කරන දෙයියොත් ඒකට කැමති අමලසතත් කැමති පන්දලත් කැමති අධ්‍යාපනයත් කැමති දෙන්නම් කියන්නේ සැප තමයි. හම්බෙච්ච එකක්වත් නැහැ. එනිසායි ලෝකාමිෂේ එකතු කී අතහැරීමේ කියන නම් වූ පවු නොකර සිටීම සහ මේ පුඤ්ඤානිකයි රාති කියන පිං කිරීම අතර අවුරුදු දැන් 40ක් මම මේ සමාජය දිහා බලන්නේ. මොන જાතියෙන් හරි කට්ටියලා ඇති පිං කරන්නේ. මොකද ඒක හරි මේ බීඩි බොනවා වගේ වැඩක්. කුඩු ගහනවා වගේ වැඩක්. සුරුට්ටු අපනවා වගේ වැඩක්. ආතල් එකක්. ඒකට කියන්නේ මේ පුඤ්ඤානි කෛරාත සුඛාවහන්ති කියන එක මේ ගාත දෙක කලපනකොට කියන තියෙන්නේ මදේට පමාදේට හේතු වෙන වැඩ තමයි මේ පින්කම් කිරීම හරහා ජීවිතය ගත කළා. පින්කම් කරන්න ගොඩක් ලෝකාමිෂය අවශ්‍යයි. ඉතින් ඒගොල්ලෝ මේ ඇඩ්වර්ටයිස් කරන ලොකුවට මේ වාගේ පින්කමක් කරනවා මේකට මෙච්චර මෙච්චර දේවල් ඕනේ. අපේ මේ ඒවට කියන්නේ මේ ඊරිවණ්ඩ පූජාවල් කියලා. පූජා භාණ්ඩ වලින් කන්දක් හදනවා. ගිරි බහන්න. අපේ ගිරි බහන්න නැත්නම් මං හදපු ගිරි බහන්නේ අපේ ගුරු ආමරණ වැඩි ලොකු එකක්. මම ලබන අවුරුද්ද කරන්නේ මේට වැඩි ලොකු ගිරි බහන්නේ. ලොකු ගිරියක් කියලා ලොකු කන්දක්. ඉතින් මේ දේ තමයි ආගම විසින් ලෝකයට දීලා තියෙන ගංජාව කියලා කියන්නේ. ඒකට කියන්නේ මද්ද්‍රව්‍ය කියලා. අබින් කියලා කියන්නේ. මේක පිළිබඳව දෙයයන් ආශයට විරුද්ධව දෙයියෝ පිළිගන්නේ නැති ලෝකයක් තියෙනවානේ. ඒකට මේ ඒක දේවවාදයේ සඳහන් කරන්නේ අදේවවාදය කියලා. කිසිම දේව අදහසක් පිළිගන්න කැමති නෑ. ඒගොල්ල කියන්නේ මේ පින්කම් කිරීම සඳහා මේ වස්තු රැස් කිරීමේ කටයුත්ත ගංජා. කාල් මාක් කෙලිම කිව්වා සීනුම අගම් ගංජා. ඒ ආතල්ලගේ ඉන්නවා. ඉතින් උදේ ඉඳලා හැන්දෑනකම් අර පින්කම මේකම කල්පනා කරගෙන අරිට වැඩි ලොකුවට කරන්නයි ලෝකාමිෂ රැස් කරනවා. ලොකු සංහසේ ලොකු සංහසේ බුදුහාමුදුරුවෝ කියනවා ලෝකාමි සම්පජයේ සම්තිපෙක්කමානෝ. මේ ලෝකාමිසේ අතහැරීමක් හිතපන්. අනේ පින්කමෙත් කරන්නේ අතහැරීම තමයි. හැබැයි එකතු කරන එක තමයි ජීවිතේ ගත වෙන්නේ. කාගේ දෝ සල්ලියක්. කොහෙදෝ තියෙන එකක් එකතු කරලා නම කරන්නේ ථේරවාදී බෞද්ධ භික්ෂුවට කියන්නේ උත්සව සංවිධායක අධ්‍යක්ෂකවරු කියලා. අන්තිම ලෝකෙම කවුරක්වත් නැහැ ථේරවාද ආම්දුරු විතර මේ උත්සව සංවිධානය කිරීමටයි අවමංගල්‍ය අධ්‍යක්ෂකවරු කියලා જાතියක් එන්නේ. මැරිච්චාම මේ කටයුතු කරගන්න මෙච්චර ගානකට. ආන්න එක තමයි අද ආගමික නායකයාගේ වැඩේ. ඉතින් එයාට මේ පින්කම සහ පුඤ්ඤානිකයි රාත කියන වචන දෙකක් ලෝකාමිසම් පජහයේ කියන බුද්ධ ජානංශයේ මේකට දෙන රැඩිකල් වාදී උත්තරයත් අරගත්තොත් මේ ලෝකාමිෂය අතහැරීමෙන් පින්කම සහ සුඛය ලබන්න පුළුවන්ද කියන එකයි යෝග ජීවිතය කියන්නේ. ලෝකාමිෂ එකතු කරලා පිංකම් කරලා සුඛය ලැබීමත් ලෝකාමිෂ අත්හැරීමෙන් ඊටදී ඉහළ මට්ටමකින් පිංකම් කිරීමත් කරන්න පුළුවන් කියන දෙක තමයි සීලම ආගමික නායකයන් සහ බුදුහාමුදුරුවෝ අතර ඇති වෙනස. නමුත් බුදුරජාණන්සේගේ ඒ පද මේ වගේ තියෙන පද අර වගේ පිංකම් කරන්න තියෙන පැත්ත තියෙන පදත් එක්ක ගලපනකොට කලහතුරකින් හම්බ වෙනවා. මොකද සුඛේ සඳහා කරන වැඩවලට පිංකම් කියලා තමයි කියන්නේ අපි. පුඤ්ඤානි කියලා කියන්නේ. නමුත් මේ පුඤ්ඤානි කරන්න පුළුවන්කම දෙකක් තියෙනවා ලෝකාංශයේ එකතු කිරීමෙන් කරන පිංකම් සහ ලෝකාංශයේ අතහැරීමෙන් කරන පිංකම් කියලා. අන්න ওই දෙක තේරුම් ගන්න එක තමයි මේ බුදුන් පන්දිස්වාංශ අවුරුදු කොච්චර දෝ කාණ ජීවත් වුණා ඔච්චරමයි කියන්නේ. ඔච්චරමයි කියන්නේ. පුළුවන් තරම් ඔක අතාරින්න ඒකට බුද්ධ වචනයෙන් අරගෙන උන්වහන්සේ සඳහන් කරන්නේ ශික්ෂාව. ශික්ෂාව කියලා කියන්නේ හික්මියම්. මොකටද හික්මන්නේ? ඔය කායික වාචික ක්‍රියාවලින් හික්මියම්. මේ කියන කාම ගුණයන් අඩු ප්‍රමාණකින් ජීවත් වෙන්න බලපං. ඒක ලැජ්ජාවක්වත් කුම්මැලිකමක්වත් අඥාන උපේක්ෂාවක්වත් නෙවෙයි අර පිටිමැස්ම. අද ලැජ්ජාවක් දෙමාපියන්ට ලැජ්ජාවක් දරුවෝ අර පිළිපසිනවා නම්. දෙරුවන් දැන් දෙමාපියන්ගේ රීරි මාංශේ කාලා අරුන් පිසාච ප්‍රේතයෝ ආවේ. අස්තු විනාශ කරනවා. ඒ මොකද දෙමාපියෝ කැමැති ලෝකාමිෂයට. ඒ ලෝකාමිෂය අම්බ කරන්න බෑ ලෝකාමිෂය විනාශ කරන්න නැතුව. ඉතින් දරුවෝ හැදෙන්නේ අන්නේ જાතිය. දැන් අපේ પરම්පරාවත් අපේ අම්මලා තාත්තලා පැත්ත බලනකොට විනාශකයෝ තමයි. හරියට වස්තු විනාශ කරනවා. ඒ විනාශ කිරීම තමයි අද මේ රෝල දුවනවායි කියලා කියන්නේ ආර්ථිකය අවිදිනවා ආර්ථිකය කියලා කියන්නේ පරිභෝගිකත්වය. පරිභෝගිකත්වය වැඩි වෙන්න වැඩි වෙද්දී ආර්ථික සංසරණය වැඩි වෙනවා. ආර්ථික සංසරණය වැඩි වෙන්න වැඩි වෙන්න දුප්පතා සහ පොහොසතා අතර ලොරෙන්ස් කර්ව් එකේ පරිතරය වැඩි. ඒතර පන්ති ભેදේ වැඩි. ඒත් දුප්පතා කියලා පොහොසතා මරනවා. දුප්පතා කියලා පොහොසතා විරුද්ධ විප්ලව කරනවා. දුවසා ගිහලා දුප්පතා ගිහලා පොහොසතාගේ ධනය ජනසතු කරමු කියනවා. ඉතින් බලේ තියෙන පොහොසතා තියෙන්නේ. ඉතින් මේ විෂම චක්‍රයේ තමයි ශිෂ්ටාචාරය කියන්නේ. ඒත් මේ ශිෂ්ටාචාරයේ තුල හොයනවා නම් ලෝකාමි සම්පජහේ පික්කමානෝ කියලා සම්පික්කමානෝ කියලා උට පිස්සු. පිස්සු. ලෝකයා හිතන්නේ මට පිස්සු කියලා මේ ලෝකාමිෂය අතහැරලා ඒකේ සාන්තියක් හොයනවා. අඩු පාරිභෝගිකත්වයක් භෝගිකත්වයක් ඇතුව පොම්බය පක්ෂ කීයක් කරේ කාගෙන කාලා සන්තෝෂෙන් ජීවත් වෙන එක ලෝකයාට පේන පිස්සු කියලා. අනේ පිස්සංගෙන් බැනුම්නා ජීවත් වෙන තමයි මේ භාවනා මධ්‍යස්ථාන හදලා තියෙන්නේ මේ වගේ. අපිට පිස්සු කෙලින්න තරක් තියෙනවා. කවුරු ඇවිල්ලා කන්න දෙනවා. අපි පොලිමේ ගිහලා තැටි අරන් ඒ කාලා අපේ සාන්තියක් හොයාගෙන අපිට කියලා පුද්ගලික ධනයක් නැතුව ජීවත් වෙනවා. ඉතින් එහෙම තමන්ට කියලා පුද්ගලික ධනයක් නැහැ අපිට හම්බෙන දේ ජීවත් වෙනවා කියලා මම මගේ ලොකෝයට විස්තර කරන්න ගියාම 1970 එතන 86 විතර වෙලා මට හොඳටම බැන්න මතවාදී දිනු කරලා තිනවා ලෝකේ කරන්න පුළුවන් වැඩ නෙවෙයි. එහෙම ශාසනයක් දැන් නැහැ. කරන්න බෑ. මේ පොදු සාංගික වස්තුවකින් තාම අර මිතුපැසුන් දායක ජීවිතයක් කියලා මම දැකලා නෙවෙයි මං කිව්වේ. මට හිතට ආපේක මං කිව්වා. ඒ කියන පොඩි මල්ලි බොයි කියන්නේ අයිඩියොලොජි එකක්. කරන්න බෑ. හොඳම වැඩේ සයිකියාට්‍රික් කෙනෙක් ගාඩි කියලා මොලේ පරීක්ෂා කරගන්නයි කිව්වා. පිසු. උදේ ආට මුළු ජීවිතේම හම්බ කරලත් තමමදි. මාතෘකාව දැයන්ට හම්බ කරලා තිබ්බා. මට මට තේරෙන්න පටන් ගත්තා මේක තුවාලයක් පැතිරෙනවා වගේ කියලා. කුෂ්ඨයක් පැතිරෙනවා වගේ කියලා. පුදුම විදියට හම්බ වෙන්නත් පටන් ගත්තා. එතකොට මම ගිහිල්ලා කතා කරුවේ ලොකෝයත්. ඒක මම ලොකෝයන් නින්දා කරන්න නෙවෙයි කතා කරන්නේ. හොඳ නෑ දැන්. කතාලේ කිව්වා උඹට අඹ අයිඩියොලොජි එක ඉන්නේ. හොඳම වැඩේ මොලේ පරීක්ෂා කරපන් මේ ලෝකේ ඔක්කොම මේ කීයක් හරි හම්බ කරන්න හදනවා. උඹ ගිහිල්ලා මේ සල්ලි පාවිච්චි කරන්නේ නැති. මේ ලෝකාමි සම්පජයේ සම්තිපෙක්කමානෝ යෝකාමීෂය අතාරින්න හදනවා ශාන්ති අපේක්ෂා කරන වෙන්නේ නැහැ. මම උත්සාහ කරා මේකයි මට මතක තියෙන්නේ අසාර්ථකයි. වෙනිසනට ඇවිල්ලා බලනකොට මං ආයෙම හිතන්නේ අගෝස්තු 23 වෙනිදා 24 හරි 25 හරි මට කිව්වා කියලා දසිල් ගන්නයි කියලා. මම විශේෂ කුටියට දසිල් අරගෙන මං හිතුවේ මෙතනම පල්ලේ ආදිනු කුටිය 43 කාමරේ. ඉස්සෙල්ලා මට දුන්නේ 42කට කොහොමද 43 කාමරේ හිටියේ මම පල්ලෙන් එනකොට ඔතෙන් ලොකු සංහසේ ඔතන මුල්ලේ හිටියා හිටගෙන මම එනවා දැන් දස සිල් අරගෙන ඉතින් බොහොම සාන්ත දාන්ත උපාසක අලුතෙන්ම උපාසකෙන් දැන් ෆැක්ටරි ෆ්‍රෙෂ් උපාසක එනකොට උපාසක මහත්තයා කිව්වා මට විතර බලනකොට මේක අනුරෝධයක දේවානම් පිච්ච සජ්ජුරු වගේ ලොකු ස්වාමීන් වහන්සේ මේට විසාකාතුමෝ පැමිණි විලාසෙන් මාත් ගියා ලොකු සජ්ජුරු ගාට ශීල් ගත්තද හ්ම්. අසතිල්ද? ඔව්. සල්ලි මාතේ තියනවද? ඔව්. මේ ප්‍රශ්න දෙක තුලින් අහනවා ඔබ දැන් ජාත රූපදයට ප්‍රතිග්‍රහණ වේරමණී සික්ඛාපද සමාදියම් කරනකොට උඹේ අතේ පර්ස් එකේ තාම සල්ලි තියෙනවද කියලා. මම කිව්වා කිසි ප්‍රශ්නයක් නැහැ. මම ලියන මහත්තයට එන්න කියන්නම් පර්ස් එකේ තියෙන තැන පෙන්නන්න. දැන් මට මට උනේ මම කරපු වැඩි වැරද්දක් දැන් මේ සල්ලි මගේ අයිතිය e තියාගෙන දසල් සමාදන් වුණා කියන ලැජ්ජාව මට තිබුණේ. මොකද මම මේ එනකොට මේ අටසිල් දසසිල් සාමනීර සීල උපසම්පදා සීල මට තේරෙන්නේ නැහැ. මට උනේ මේ පෙරේත ලෝකෙන් අයින් වෙලා ඉන්න එක විතරයි. ලොකුතාන්ත මට කතා කරන ප්‍රාසංග මහත්තයා සීල් ගත්තද? ඔව්. දසසිල්ද? ඔව්. සල්ලි යතේ තියනවද? ඔව්. ඒ ප්‍රශ්නේ නැහැ. මානසික මහත්තයා හිටියේ පර්ස් එක තියෙන තැන පෙන්වන්නේ කියලා. මම පර්ස් එක දුන්නා මානසික මහත්තයාට. ඉතින් මගේ ලොකු ඡානික පැත්තෙන් බලනකොට ඒ සීල කැඩීමක්වත් මොකුත් නැහැ අතහැරපන්. ඉතින් එතකොට ඇති වෙන සතුට අයිති හොඳ හම් පර්ස් එකක් දෙන්න ඉතලා ලීනම් ගොඩක් තිබුණේ නැහැ. ඒකේ දෙනකොට තියෙන සතුට ඒ කියන්නේ ලොකු ශාන්ති මම බාරගත්තා කියන එක නෙමෙයි ජීවපස්සේ මම සපේනවා. ඒ හුල්ලිය තියාගන්න එපා. මේ පෙරේත දේ තියාගන්න එපා. අතහැරපන්. මේ ලෝකාමිෂය කියන එක තනි වචනෙන් අපි කියනවනම් කියන තියෙන්නේ සල්ලි තමයි. එහෙම නැත්නම් ගෑණි තමයි. එහෙම නැත්නම් ගෙදර තමයි. ඔය තුන තමයි අබිනිෂ්ක්‍මණය කරන්න තියෙන්නේ. ගේයි, ගෙදර ගෑණි, සල්ලි. ඉතින් මේ තුන නැත් අබිනිෂ්ක්‍මණයෙන් ශාන්තිය හිවීමත් ලෝකාමිෂයේ මේ පුඤ්ඤානි කාර්යාත සුඛාවහන්ති පින් කිරීමෙන් සැපෙවීමක් දෙකෙන් මානවයා කවුකටද කැමති කියලා පොඩ්ඩක් හිතන්න. මිනිසු රැස් කරන්න පුළුවන් මොකේද කියලා හිතන්න. ඔගොල්ලෝ ගෙදර ගියාම මොකද කරන්න කියලා හිතන්න. කොච්චර කරත් අර ලෝකාමිෂම් පජයේ පෙක්කමානෝ කියන එක හරිම නිකන් පතෝලෝද්දක් වගේනේ. ඒ වෙනුවට කට්ටිය එකතු වෙලා ගිරිබණ්ඩ පූජාවක් හදාන සාදු කිය කියා පෙරහැරක් අරගෙන ගිජ්ජි ඔල්ලෝල්ලා බිර ගහගෙන පාවට දාගෙන ඇතෙකුත් දාගෙන යනවනම් කොච්චර දෙයියෝ කැමති වෙයිද කියලා හිතනවද? ඔය දෙයියෝ වගේ පාහර જાතියක් නැහැ. ඒ මොකද දෙයියෝ කියලා මවල තියෙන්නේ මිනිස්සයාට ඉහළ තැනක්. මිනිස්සයා හීනමානයටපත් කරන්න ඇති කරගත්ත පෙරේත හීනමාන තුච්ච නිහීන අදහසක් තමයි දෙයියෝ කියලා කියන්නේ. දෙයියෝ කියන්නේ මනුෂ්‍යයන්ගේ පහත් જાතියක්. දෙයියෝ කියන්නේ මනුෂ්‍යයන්ට වඳින જાතියක්. මිනිහට නවනවාම දින මොකද රඳින්නේ? සීලෙද මොකද්ද සීල කියන්නේ? අතහැරපන්. ශික්ෂාගරුක වයන් මෙච්චර පෙරේත ලෝකේ සිල්පද කඩාගෙන සිල්පද තියනයි කියලා කී කිය සිල්පද කඩාන දසිල් සමාදන් වෙලත් පර්සකේ සල්ලි තියාගෙන ඉන්න ලෝකේ ඔක අතහැරපන්. ලොකු හාමුදුර කිව්වට කමන්නේ අතහැරපන්. බුදුහාමුදුර කිව්වට කමන්නේ අතහැරපන්. සිල් අරගෙන සිල් කඩලා හරි කමන්නේ අතහැරපන්. දෙයියෝ වඳිනවා. ඉතින් මේ දෙයියෝ ඇවිල්ලා කියනකොට අපි දෙයියන්ට පූජාවට තියතියා දෙයියෝ කියන මේ ලෝකාමි සම්පජහය කියන එක දන්නේ නැති දෙයියන්ට පුඤ්ඤානි කෛරාත සුඛාවහන්ති. අද මේක මම ඇහුවේ 1977 78 විතර වෙන්නේ නැති බෝගඩ ප්‍රේමරත් මහත්තයයි. එතකොට මේ මේ පැත්තට ඇවිල්ලා මොනවක්වත් තිබුණේ නැහැ. ඒ අපේ පැත්තේ ප්‍රසිද්ධ පන්සලකට විශ්වවිද්‍යාලයක් ඇවිල්ලා හිටියා. ප්‍රොෆෙසර් කෙනෙකුත් එක්ක ගෑනු පිරිමි ළමයි ඔක්කොම ඇවිල්ලා ඒකට එක එක දේශිකයෝ ගෙන්නලා ඒ පරිසරයට ඇවිල්ලා දේශන අහනවා ඒගොල්ලෝ. ඇමරිකාවේ කට්ටිය. ඉතින් මට පණිඩ කම්ලා මං ගියා. ගියාට පස්සේ බෝගරපණතුන්ට කියනවා මම කවුරුත් දන්නේත් නැහැ කවුද කියලා. මේ මාත්‍ය කතා කරලා කිව්වා මේ බුද්ධ ආගම් දෙකක් තියෙනවා. ජනප්‍රිය බුද්ධ ධර්ම සහ බුද්ධ ධර්මයේ කියලා. ඕගොල්ලෝ මේ ලෝකේ වටේ කොහේ ඇවිද්දත් කවදාකවත් බුද්ධ ධර්ම හොයන්න බෑ. හම්බෙන්නේ ජනප්‍රිය බුද්ධ ධර්ම එකෙන් කරන්නේ පිංකම් කරන එක. මේ පන්සල කියන්නේ ඒක. ඕගොල්ලෝ දැන් මේ ඇවිල්ලා මේ ඔක්කොම බැලුවත් බුදු පිළිමේ දැක්කත් මේ ඔක්කොම දැක්කත් දකින්න මේ ලෝකාමිසේ. මේක දකින්නේ ජනප්‍රිය බුද්ධ ධර්ම. නමුත් බුද්ධ ධර්මයේ කියලා එකක් තියෙනවා. ඒක දකින්න ලේසියෙන් මම ඇහුවා මං අනගාන කියාමද මොකද්ද මේ කියන්නේ කියලා. ඉතින් මාත් උපත්ති බෞද්ධයෙක් නේ. ඉතින් මාත් හිතන්නේ ඉතින් ඇත්තට මම බෞද්ධයෙක් නෙවෙයි මොකද මං එච්චර පිංකම් කරන්න තියෙනවා. අන්දල් යන්නේ නැහැ පිංකම් කරන්නේ නැති නිසා මං හිතුවේ හොඳ බෞද්ධයෙක් නෙවෙයි කියලා. ඉතින් ආමතුතු කියනවා මේ කොච්චරක් බුද්ධඝ විනාශ කරලා තියනවද මේ ලෝකාමිෂේ අතහැරපන් කියන කට ශ්‍රීමුඛ විවෘත කරන බුදුරජාණන් වහන්සේගේ කටටත් අර දෙයයන්ාංශගේ වචනේ දාලා පුඤ්ඤානිකයි දාත සුඛාවහන්ති. සුඛය ඇති කිරීම පිසු පිංකම් කරපියව. ඒතොර ශික්ෂාවක් නැහැ. අශික්ෂිතව කියලා කියන්නේ. පිංකම් වලට පෙළඹෙනවා. ඉතින් මේ ලංකාවේ කරන පිංකම බුරුමේ සඳහන් කරන්නේ බුව කියලා. බුව කියලා කියන්නේ උත්සවය කියන අදහස. ඒ දෙකටම මේ බණ දන්න සුද්දා hina වෙනවා කවුරු හරි පින්කමක් ගැන කතා කරපු ගමන් හිතා ගන්නවා අර ඒකම හොදලා කොට ගන්න බැරි මට්ටා. බුද්ධ ධර්මයක් හම්බ වෙලා ඒකේ පිටලෙල්ල ලෙව කණ එක. උට කවදාකවත් ධර්මය හම්බ වෙන්නේ මේ මොකද්ද මේ ලෝකාමිෂේ පජහත කියන එකේ යාට පෙන්නේ මේ ආශ්චර්ය නරුම ධර්මයක්. ඒක මේ ගෞතම බුද්ධ ශාසනය බෑ මෛත්‍රී බුද්ධ ශාසනය මේ බුද්ධ ශාසනය පුළුවන් තරම් පින්කම් කරලා කරලා කරලා මේ දෙයියෝ ඉන්න තැනට යන්න ඒකේ මනුස්සත්වයට උඩින් මේ මුළු අපේ තියෙන සියලුම මේ දැනුම උගන්වන්නේ මනුස්සයට උතුම් දෙයක් වෙන්නලා යාට වඳිලා වැඳලා මනුස්සයා තුප්පහි කරන පොත්පත් තමයි මේ හුවා කරලා තියෙන්නේ. මනුස්සයා නෙවෙයි උතුම්. එයාට වැඩි උතුම් කෙනෙක් ඉන්නවා. එයා ඉන්නේ උඩ. එයා ਸਰබලධාරී. සර්ව ව්‍යාපී. අහසේ යන්න පුළුවන් අන්තලික්ක චරා පීටි බක්කා බුදුරජාණන්සේක වචන මෙවුවා. ඒකට වඳින්න තමයි අපි ගිහි නැවිත ඒකට වැටි වඳින්නේ මොකටද? ජීවිතය අවශ්‍ය වෙනකොට අපි දෙයියන් ඉදිරියට වඳිනවා. ලෙඩ රෝග වෙනකොට පඳුරු වයින් කරනවා. ජරා ජීර්ණ වෙනකොට අර දෙයියෝ දන්නේව නැති දෙයියෝ. ශ්‍රී විභූතිය පාගෙන අපි ළඟට එනවා. ඒ කියන්නේ අපේ හීනමානය අපි කවට එනවා. දෙයියෝ කියලා කියන්නේ හීනමානයේ ලක්ෂණයක්. ලෝකේ හීනමානය දක්වන තියෙන ලක්ෂණයක් තමයි නොදැක්ක දෙයියන්ව වඳිනවා. මේ පාර වැඩ කරන මනුස්සයට වඳින්නේ අපි. ඉනසලු ඉනසලින් ගාන තිබුණ හොඳ සින්දුවක් මට මතක නැහැ. පාර තනන තැන දෙවියන් වැඩ ඉන්නේ. තිර තිර හත නැත එහා වැත නෙවෙයි බුදු දෙවියෝ වැඩ ඉන්නේ. ඒ වැඩ කරන මේ දුක් තාඩි දාන මනුෂ්‍යයා. අපි මේ මනුෂ්‍යයා පල්ලෙහාට කරලා දෙයන්න දේව ආභරණ අන්දලා ගුරුලෙක් උඩ වාඩි කරවල අර හම්බ කරගත්ත දෙය කියලා කැටේට දාලා දෙයන්න වදින්. දෙවියෝ කියන පුළුවන් තරම් පිංගම් කරන්න මම සැප දෙන්නම්. ඉතින් ඕකම තමයි හැම ආගමකම කරන්නේ. මේ සංස්කෘත පොතේ කියනවා දෙතම දෙවියෝ අදහන මිනිස්සෙක් ඉන්නවා ඊශ්වරයම අදහන. දුප්පත් මිනිසයා. මිනිසයා ගල් කරක් බැඳගෙන ජීවත් වෙනවා. ඉතින් හැන්දෑව කරේ එන ගෙදර කරා ආපහු එන වෙලාවේදී දැන් බඩු පොතයක් දාගෙන එනවෙන්නේ නැති ගැලේ එරෙනවා. එක රෝදයක් එරෙනවා මඩි. ඉතින් මිනිස්සු විජහාට ගිහිල්ලා දොළ ළඟට ගිහිල්ලා හොදාගෙන ඇවිල්ලා දීයන්ද යාඥා කරනවා. මම මුළු ජීවිතේම වාන්ති අමතක කරුවේ නැහැ. නිසා කරුණා කළා මට අපහසුතාවපත්ලා ඉන්නවට පිට වෙන්නේ කියලා. ඒකට ඉස්සර එනවා. කෙදවල පහගෙන. අනුදාරි සත්‍යය කියන මෝඩ යක්ෂයා වතුරට බහැලා කරත්තේ කර දීපන්. කර දීලා හරකට එකක් ගහපන්. එතකොට කරත්තේ ඊට එන්නේ. එතකොට මට පුළුවන් උඹට උදව් කරන්න. තෝ මේ හොදාගෙන ඊට එල්ලේ යදු. ඊශ්‍රය වැඳ වැඳ ඉන්නකොට කොහොමද යකෝ කරත්තේ කොටගන්නේ? අර ඉරිච්ච කරත්තේට කඩ ඇලියට කර දීපන්. ගුණාට තට්ටුවක් දාව. ඒකට මම වරන් දෙනවා. අර ආයෙ මන්දට බහැලා ගුණාට හා ජක් ගන්නකොට දේ ඉස්සර වැඩ. මේ දෙයියෝ උසස් කරගෙන අපේ ජීන ඇඟේ ශක්තිය අපේ ජීන මේ දාඩිය මහන්සිය පහත් කරන මේ තුප්පහයි මොන ආගම තිබ්බත් මොන ධර්මයේ තිබ්බත් ඒ පිළිගන්න මනුස්සය හිණමායි ඉතින් මේ අපේ මනසේ මේ පවතින දේ මරණය, ජරාව, ව්‍යාධිය දැකලා හීනමානයක් ඇති කරගන්නේ එහෙම නැත්නම් මේක පටිච්චසමුපාදයක් වශයෙන් ගැඹුරු ධර්මයක්ද මේක අවබෝධ කරගන්නේ කියන එක මනුෂ්‍යයෙකුට උගන්වන්න පුළුවන් දෙයක්ද එක ජීවිතයක් ඇතුළත පුහුණු කරන්න පුළුවන් දෙයක්ද කියන එක හරිම අමාරු කියන්නේ. එමනම් ඇයි බණ කියන්නේ? එම කෙනෙකුට කියලා දෙන්න පුළුවන් ද ජීවිත පරිවර්තනයක් වෙන්න පුළුවන් ද මිනිස්සෙක් කියන එක කාටවත් කියන්න බෑ. නමුත් එහෙම ඒක තන්නේ කරම පොට්ට chance එකක් නම් ඇයි බන කියන්නේ. ඔය ළිඩ වෙලා ඉන්න වෙලාවේදී මට නිතර මතක් වෙච්ච එකක් තමයි සාකච්ඡාවකුත් කරා. මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සෙට්ඨා මනෝමයා මනසාචේ පසන්නේන භාසතිවා කරෝතිවා තතෝනං සුභමං වේති ඡායාව අනපායනි මේ සියල්ලම මනෝපුබ්බංගමයි ලෝකේ තියෙන දේවල් මනස පූර්වංගමයි මනෝසෙත්තා මනසයි ශ්‍රේෂ්ඨ මනෝමය මේ වෙන දේවල් හොඳයි කියලා හිතනවා නම් ඒ මනෝමය දෙයක් මේකෙන් දේවල් හොඳ නැයි කියන එක මනෝමය දෙයක් ජාති ජරා ව්‍යාධි කියනක මනම කැමැති උනත් අකමැති උනත් ලෝකේ ස්වභාවය. ඔකට සතුට වෙන්න පුළුවන් જાතියක් ඉන්නවා කනගාටු වෙන්න පුළුවන් જાතියක් ඉන්නවා. කවුද ලෝකේ ඉන්නේ? කවුද ලෑස්ති ජාති ජරා ව්‍යාධි මරණ දැකලා සතුටු වෙන? එනතන දුක්ඛාරි සත්‍ය දැකලා සතුටු වෙන කවුද ඉන්නේ? ජාති ජරා ව්‍යාධි මරණ දැකලා බය වෙලා දෙයෝ පිටපස්ස ගිහලා පුක වේවුල වේවුලා පූජාවට තියන්නේ කවුද? මේ ඒකාන්ත සංසාර රෝග හතර ජාති ජරා ව්‍යාධි මරණ දැකලා සතුටු වෙන පිනා පළවෙනි ආර්ය සත්‍ය පිළිගන්න කැමතියි. ජාති ජරා ව්‍යාධි මරණ වලට පඳුරු වයින් කරලා දෙවියව දහන මිනිස්සයා ඒක කාලකන්නිකමක් විදිහට සලකනවා. ඒ නිසා මනෝබුද්ධංගමෝ මනෝසෙට්ට වූ මනෝමය වූ මේකට මනසාචේ පසන්නේ නෙවෙයිද පදුට්ඨේ නෙවෙයිද කියන එක අම්ම අපට කරන්න බෑ. ගුරුවරයෙකුට කරන්න බෑ. මට පුළුවන් ද ජීවිත පරිවර්තනයක් ඇති කරන්න. මේ පැමිණි දුක් පැණිරහයි කියලා. මේ වෙච්ච දේ හොඳක්. වේවා කියන එක නෙවෙයි මේ කියන්නේ. ජාති ජරා ව්‍යාධි මරණ කියනෝ නැත්නම් අපි භාවනා වාඩිලා ඉනකොට මැස්සෙක් වහනවා. භාවනා වාඩිලා ඉනකොට කැස්සක් එනවා. භාවනා වාඩිලා ඉනකොට කරදරයක් එනවා. ජාති ජරා ව්‍යාධි මරණ නෙවෙයි ඒව තමයි ඇත්තටම නියෝජිතෝ. ඒ එනකොට මේක උනේ හොඳටයි. දැන් ඔබට මේ සතිය පිටන්න මේක ගුණයක්. මේ නැති කරන්න හදන්න එපා. මේක හොඳයි. මේක මේ ප්‍රසන්න මනසක මේ කමඨාන් වාර්තාවර දාන එකට කියනවා භාසතිවා කරෝතිවා. කොහොමද ඒක යන්නේ? මනසාචේ පසන්නේ නැ මේ වෙච්ච කරදරේ පැමිණි දුක් කියලා ගන්නකො ප්‍රසන්න මනසකින් මේ පටිච්ච සමුප්පාදේ මේ පෙන්වන්නේ ඔබට විතරක් මේ ඥාන පිරිමේ ගහලත් ඕක එකයි ඔය බුදුහාමුදුරණන් දුක දුකම තමයි. මේකට ප්‍රසන්න මනසක් ඇති කරගන්න පුළුවන් නම් හරියටම නෙල්ලි ගෙඩියක් කනකොට එනේ පැංගිරි රහට ප්‍රසන්න වෙන්න පුළුවන් ද කාට හරි? කකා ඉන්නකොට ප්‍රසන්න වෙනවා කියන එක නෙවෙයි මම මේ කතා කරන්නේ. නෙල්ලි ගෙඩියක් කකා ඉන්නකොට ඉන්නකොට ප්‍රසන්න වෙනවා. පටන් ගන්නකොට එන පැංගිරි ඉතින් මේ මේ පළවෙනි පැංගිති නිසාම අපි නෙල්ලි ප්‍රතික්ෂේප කරනවා මිසක් මේක දිගට කරන ගියොත් මේ අප්‍රසන්න දේ ප්‍රසන්න වෙනවා කියන එකට මේ මේ මුළු ත්‍රිපිටකයම උගන්වන්නේ. ඒක කරන්න බැරි මොකද? අපිට පටන් ගන්නකොටම ප්‍රසන්න වෙන්න ඒක පිංකමේ තියෙනවා. පුඥානිකයි දත සුඛා වහන්ති තියෙනවා. නමුත් ලෝකාමි සම්පජහේ සම්තිපෙක්කමානෝ කියන එකේ ලෝකාමිෂය අතාරිනොර හරීම පැංගිති. නිලිගෙඩියක් හපන්න වගේ මූණ පැංගිර වෙනවා තිත්තයි කහටයි නමුත් ටික වෙලාවක් යනකොට මොකද වෙන්නේ වතුර බිව්වත් පෙන්නයි ඉතින් මේ දේවල් සිද්ධ වෙන එක හැටිය බලලා කවුරු කරන මගුලක් නෙවෙයි මේක මේක සිද්ධ වෙන දේ මේක පටිච්ච සමුප්පාද තාම ගැඹුරක් මේ වෙන්නේ භාවනා කරනකොට මට උගුර ගහනවා භාවනා කරනකොට මගේ දකුණු කකුල රිදෙනවා භාවනා කරන්න එපා වෙලා නැගිටින්න හිතෙනවා ඉතින් මේ ඔක්කොම මනෝභුබ්බංගමයි මනෝසෙට්ටයි මනෝමය කියන එක අපි පොඩ්ඩකට පැත්තකට දාමු. මේකේ මනසාචේ පසන්නේ නෑ. ප්‍රසන්න මනසක් යන මං හිත කමඨාන් වார்த்தාවට මේ දකුණු කකුලේ වේදනාව ආවට පස්සේ මට මොකද වුනේ? සතිය වැඩුණාද? නැතුණාද කියලා භාසිතවා කරෝතිවා. මේක භාෂණයට ලක් කරන වචනෙට දාන්න පොතකට දාන්න ලැජ්ජ වෙන්නේ නැතුව මගේ ජීවිතේ මම පළවෙනි වතාවට දුක දුක වශයෙන් දැක්කා. දුක ආර්ය සත්‍යක් විදිහට දැක්ක කොහොමද දන්නේ මේ ඉඳගෙන ඉන්නකොට ධන ඉස්සරි දෙනවා. ඉඳගෙන ඉන්නකොට කොන්දේ අමාරු. ඉඳගෙන ඉන්නකොට නහය කහනවා. ඉඳගෙන ඉන්නකොට වෙන පරණ දුකක් මතක් වෙනවා. මේ පැමිණීම හැම එකක්ම ප්‍රසන්න මනසකින් ඇති වුණාට බෑ ඒකත් මම මේ වෙලාව අවධානය කරනවා භාසිතීවා කරෝතිවා නැත්තම් ඒ වෙලාවේ මනසක් ප්‍රසන්න ඇති කරගත්තත් ඒක කාට හරි කියන්න ඕනේ මම වෙනද දුක එනකොට නිල්ලි ගෙඩියක් හපනවා වගේ මට තිත්තයි මට පේන්න බෑ විහිකොනවා. මං අද දුක බැලුවා. බුලමඳාක බැලුවා දෙක තුනක් බලනකොට පැමිණි දුක් පැණි 10යි. ඔය ටිද්ද ඔයගේ දුක්ද අපි විඳලා තියෙන්නේ. භාවනාවක් වෙනුවෙන් සතියක් වෙනුවෙන් ප්‍රසන්න මනසක් ප්‍රකාශ කිරීමේ ශක්තිය වෙනුවෙන් මම මට මේ දේ හෙලි කරගන්න පුළුවන් නම් ඊමණසැලියන කියන හැම දෙයක්ම විශ්ව සාහිත්‍යයට යනවා. නිමෂ කද්දාවත් ආයකාග චිත්තතරසනක් නරක කරන වචනයක් හදාන්නේ මේ හැමදේම දුක එන්නේ ආර්ය සත්‍ය දුක පෙන්වන්නයි අපි හිතනවා නම් මේ භාවනා කරලා මේ තියෙන දුක නැති කරන්න හදනවයි කියලා එහෙම තමයි සාමාන්‍යයෙන් කියන්නේ නමුත් දුක අවබෝධ කිරීමක් කරන්නේ දුක්ඛම් පරිඤ්ඤයං ආත්පසින් ඔය අද නම් මේ පොඩි දුකක් ආවේ ඊට මේට වෙලී දුකක් ආවත් මං සතිය පවත්නවා මේට වෙලී දුකක් ආවත් මම සතුටෙන් කාටද ප්‍රකාශ කරනවා මම මැරෙන තරමට දුකක් ආවේ. ඒ චීදිත් මම භාවනාවට ඇදී නෑ. ඒ චීදිත් මගේ භාවන ජීවිතේ මම අතහරින්නේ නෑ. කියලා මෙන්න මේ ටිකට කියනවා පසන්න චිත්තේන භාසතිවා කරෝතිවා. තතෝනං සුකමන් වේති යමනසය යන යන තැන. එවනල්ල යන්නාසේ සුඛී පිළු බඳිනවා. නමුත් මේකට padutthamana සත්‍ය කරගත්තොත් මේ භාවනා කරන්න ගියාමත් කහිනවා, භාවනා කරන්න ගියාමත් වහිනවා, භාවනා කරන්න ගියාත් නැත්වහනවා කියලා මේකට padutthamana සත්‍ය කරගත්තොත් ප්‍රතික්‍රියා මනස ඇති කරගත්තොත් භාෂති වා කරෝති වා. ඒ මනස හෙලි වෙනවා කාට හරි කියනවා මේ භාවනා මධ්‍යස්ථානේ හොඳ නෑ. මේක මේ වැස්ස තියෙනවා මැස්සෝ ඉන්නවා කැස්ස කයිනවා අරකයි මේකයි කියලා ඒ වචනේ භාෂණය වෙනවමයි ක්‍රියාවට නම් වෙනවා චතෝනං දුක්ඛමං වේති චක්කම තාතෝ පදං කරත් පිටිපස්සේ අදීගෙන එනව කරත් මේ ගුණායි කුරේ පිටිපස්සේ එන කරත් වගේ ඌට හැමදම දුකයි කතා කෙරුවොත් තුප්පහි කතාවක් කතා කරනවා සාරක බෑ මේක බෑ චරු චුරු ඥාරු ජුරු තමයි ජීමේ මතුවෙන දේ බලලා ඒකෙන් මේ පුඤ්ඤානිකයි දාත සුඛාවහන්ති කියන විදිය මේ ගංජාව නෙවෙයි ගහන්න කියන්නේ ලෝකාමි සම්පජහේ සම්තිපෙක්ක මානෝ මේ මේ එනේන වෙලාවේ තියෙන මේකට මේ දේ තිබුණා හොඳයි කියලා හිතන අපිට විකල්ප හිතෙනවනේ මං ගෙදර හිටියනම් මෙලේ ආ කන්ඩිෂන් එක දා ගන්නවා මෙතන හිටියනම් මම මේ හද්ද නැති ඒ ඔක්කොම මේ ලෝකායේ මෙතේ ඕනේ නැහැ ඔබේ හිතෙන් පුළුවන් ඔය පැමිණිච්ච දුක පැනිරායි කියලා ඔක කාගෙන පොඩ්ඩක් ඵලයක් එතකොට නෙල්ලි ගෙඩිය කන්නා වගේ නෙල්ලි ගෙඩිය නැත්නම් බුලත්තක් කන්නකෝ බුලත්තක් කනවා උලින්ම හරි කාටයි මිනිස්සු වාහන වල මැනව ගන්න කැමති නෑ මොකද ඒ පළවෙනි පාර දෙපාර කෙල ගහන්න ඕන. ඊට පස්සේ බුලත්තට පැන්නේ ආයෙ පැන්නා නේ කිරි රහයි. මම පොඩි කාලේ අපි බුලත්තට කරනවා දුම්කල කන්න දෙන්නේ නෑ. පුවකුයි බුලතුයි හුණු කන්න දෙන්නෙත් නෑ. අම්මයි අප්පච්චි දෙන්නම ඔක්කොම කරනවා. අප්පච්චි දුම්කලත් කරනවා. ඉතින් අපි කරන්නේ අම්මා කෑවට පස්සේ හපේ ඊළඟන කනවා. ඒකෝට අර කහට කෑල්ල නෑනේ. ඒගොල්ලෝ දිවි දික් කරපුවා අපි දිවෙන් අරගෙන කනවා. ඊටසේ අම්මා කියනවා මම බුලත් කනකොට කවදාකවත් පළවෙනි කෙල්ල ටික විසි කරන්නේ නැහැ කියලා. ඒකත් එක්කම කන. ඉතින් අපි අම්මා ඒ ටික කෑවට පස්සේ දිවෙන් අරගෙන කනවා. බුදුරජාණන්සේ දිවෙන් දෙන්නේ අපට. දැන් කියනවා කිලිම බුලත් ටික කාපියව කනකොට පැංගිරි. කිච්චර අමාරු නෑ. ඊට වැඩි ලේසි පිංකම් කරන එක. ගිරිවණ්ඩ පූජාවල් කරන එක. නමුත් මේකට කියන්නේ මදේට ප්‍රමාදයට හේතු වෙන දෙයක්. පස්වෙනි ශික්ෂාපදේ කියන්නේ අරක්කු වීල විතරක් නෙවෙයි. පස්වෙනි ශික්ෂාපදේ කියන්නේ කුඩු ගහලා විතරක් නෙවෙයි. ආතල් එකෙන් කැඩෙනවා. අපි හැම කෙනාම ඉන්නේ ආතල් එක. මොකද්ද පින්කමක් කිරීමේ අපේක්ෂාවෙන් මේ ගත කරන්නේ. මම මගේ පවුලට සලකනවා මම රට පිට ගන්නවා මම ಜಾති වේර ගන්නවා කියලා මොකක් හරි බින්කමක් ටිකක් ඉහළ තියෙන එකක් ගන්නවා ඊට පස්සේ දඟලනවා ඒ මනුස්සයෙක් අර මේ මදේට ප්‍රමාදයෙන් ලක් වුණාට පස්සේ තේරුමක් මොකක්වත්ම තේරෙන්නේ නරක දේවල් නිසා නෙමෙයි මම මේ කියන්නේ. මේ නරක දේවල් ඔක්කොටම වැඩිය හොඳයි. ඒකෙන් ලබන්න බලාපොරොත්තු වෙන ආමිෂයක් නම් බලාපොරොත්තු වෙන්නේ ඔය හැම කෙනාම පිටිපස්සේ න්‍යාය පත්‍රයක් තියෙනවානේ. මොකද්ද න්‍යාය පත්‍රය? ආමිෂය. දුවර පරීක්ෂා කරන මම මේ පතන ඒ යංච පතන යංච චේතන යංච පකප්පන. එහෙම නැත්නම් උපේ උපාදාන චේතනා අදිඨාන අබිනිවේෂානුසය කියන මේ පදවලේ ඒව සාර්ථක වෙච්චාම මොකටද මම මේ පහඳින්නේ කියලා පොඩ්ඩක් බලන්න. මම මගේ ජීවිතේ මේ යොමු කරලා තියෙන්නේ මොකක් ලබන්නද? ඒ මේ අසුචි මනුවෙක් බලාපොරොත්තු වෙන අසුචි කැලලා. ඔන්නෝලබපු දේවල් අපේ ජීවිතේ සංසාරේ. ඒකට අපි මේ මත් වෙලා රට හදාගෙන අනුන්ටත් බන කියාගෙන මේ නට නැතිලයි ලෝකාමේ සම්පජහේ සම්තිපෙක්කමානෝ ඒ බලාපොරොත්තු වෙන මේ සටන අවසානයේ හම්බෙන්නේ ඒ ඒ අවසාන પરමාර්ථය වෙන ලෝකාමේශයත් අතහැරියොත් කඹරන්න ඕනේ නැහැ. ඔබ කරත් බැඳේ මීයරකෙක් වගේ මැටි පාගන ගොනෙක් වගේ කඹරන්න ඕනේ නැහැ බලාපොරොත්තු අන්තිම බලාපොරොත්තු වෙන දේ මහා ලොකු දෙයක් නෙමෙයි. ඉතින් මුළු අධ්‍යාපනයම ඔයිට බලාපොරොත්තුවක් විතරයි. ආර්ථිකය කියන්නේ බලාපොරොත්තුවක් එකම එකකට ඉන්න බෑනේ ලෝක ආර්ථිකයෙන් සතුටු වෙච්ච එක. දේශපාලනය කියන්නේ බලාපොරොත්තුක කියන යුටෝපියා. සුන්දර ලෝකයක්. මොකද්ද සුන්දර ලෝකයන්නේ? දුප්පත් දුප්පතුන් නැති ලෝකයක්. තියෙනවා. දුප්පතුන් නැති ලෝක තියෙනවා Singapore වෙනම තියෙන අක්කර පහක් විතර. මුහුදු ගොඩ කරලා ඒකේ වේශ ගන්න ඕන තරම් ඉන්නවා. මුළු දවසෙම හැන්ද වෙනකම්ම කැසිනෝ. ඒක නිකන් කොළඹ නගරේ රැට සිරිපුර මෙනි ප්‍රීති සාගරේ දැන් කොළඹත් එක්ක හදනවා. හම්බන්තොටත් හදලා තියෙන්නේ. ඒකට යන්න පුළුවන් නාවිකයන් විතරයි. මොකද මාස 3-4 ගොඩබිම දකින්නතු ඉන්නකොට ඌට ඒ ඒ ඇති වෙන ඒ අසහනිය නැතිකරන්න මේ දූර්ත තුන අවශ්‍යයි. අක්කු දුත්තු සුරා දුත්තු ඉති දුත්තු. ඒක වෙනම පාරාදීශයක්. කිව්වේ පොඩි දූපතයි හදන්න ඕන ලංකාව දිනු කරන්න වෙන ලොකු දේවල් කරන්න ඕන ඕන තරම් සල්ලාල වෙයි මේකට. ඒක දෝනේ කරන්න. ඒකද අපිට අවශ්‍ය කරලා තියෙන්නේ. ඒකේ මොකද්ද මේ අපි මේ දැන් අපි ගත කරන මේ බණ භාවනාවක් කරගන්න ජීවිතයත් මේක හරි නෑ තව එහාට යන තැනක් තියෙනවා ඒකෙදි හම්බෙන්නේ මෙන්න මේ ආමිෂය කියලා අපිට අන්දලා දෙන දේවල් නෙමේ ඇඩ්වර්ටයිස්මන්ට් කියලා පෙන්නන්නේ වෙළඳ ප්‍රචාර කියලා කියන වෙන මොකක්වත් නෙවෙයි. ඔකට පොඩි ගාණක් ගෙවන්න ඔබට මේක හම්බ වෙනවා. දෙඤ්ඤන් සල්ලි වල කියන්නේ. දෙන්නේ මොකද්ද? ඔය ඔය බුදුහමර එපයි කියපු දූර්ත තුන දෙනවා. ඒ දූර්ත තුනට මේ මුළු මේ ඔය පොත් ගොඩක් නිකන් බෙදන්නේ මොකද ඇඩ්වර්ටයිස්මන්ට් වලින් බෙදන්නේ. පොද මිනිස්සු ඒ තරම්ම ලෝකාමිෂයට කැමතියි. ඒක තමයි භෞතිකවාදී කියලා කියන්නේ. මියර්තල් පාස්කම් හදලා, ගමන් පාස්කම් හදලා, සංවේදන භාෂාවන් හදලා දුන්නට පස්සේ අම්මන තක తీරු මරි මෝඩ જાතියක් දරුවෝ ඇති. ඒක නිසා ඒ පුඤ්ඤානි කෛරාත සුඛවහන්ති කියන මේ පින් කරව් සුඛේ බලාපොරොත්තු කියන මේ දේවණියායත් බුදුරජාණන්සේ කියන ලෝකාමි සම්පජහේ සම්තිපෙක්කමානෝ කියන දෙක තේරුම් අරගන්න තාම පුළුවන් ද බලන්න බෞද්ධයා කියන සතාට විතරක් වань. පින්කමක් නැති බුද්ධ ආගමක් තියෙනවද කියලා බලන්න. යෝගාශ්‍රම සංස්ථාවට මොකද වෙලා තියෙන්නේ කියලා බලන්න. අපි හිතන අපි තමයි මේ හොඳ මේක සුපිරි එක කියලා. කියන සුපිරි පින්කම් කරන හින්දා. ඒ නිසා එක්කෙනෙකුට පුළුවන්ද මම මෙහෙම කියන්නම්. ලෝකෙම ওই පැත්තට යන්නේ අනිකා ගැන කතා කරනවත් දෙයක් නෑ. ඇත්තටම කියනවා කතා කරන මොකක්වත්ම දෙයක් නෑ. ඒගොල්ලෝ මිනිස්සු ඔක්කොම මත් කරගෙන ඉවරයි පින්කම් වලින්. දෙයියන්ට යට කරලා දෙයියෝ මනුස්සයා කියන්නේ නිහින තුප්පයි જાතියක්. දෙයියෝ උඩින් දෙයියන් ගන්න කම්පාව විතරයි දෙයියන්ට සැලුට් එකක් ගහන හිටපන් කියන එක නේ තියෙන්නේ මේ තරම් මේ තරම් මුළු ලෝකෙම මේ එකම දිශාවකට මේ දරුවෝ දෙමාපියෝ දරුවෝ දෙමාපියන් මෙතෙන් යොමු කරනවා ගුරුවරු ශිෂ්‍යය යොමු කරනවා දොස්තරලා ගෝලය යොමු කරන රට්ටු රජුරෝ රට්ටු යොමු කරන ලෝකෙක තනි මිනිහට මේක කඩන්න පුළුවන්. තනි මිනිහට විවේක වෙන්න පුළුවන්. තනි මිනිහට සතුටුමත් වෙන්න පුළුවන්. තනිමිනියට තේරුම් ගන්න පුළුවන් මේ ලෝකාමිෂය අතහැරපන් ලෝකාමිෂය අතහරනවා කියලා මොකද කාම ගුණය අතහරින්න නම් කාම සංඥාවට යට වෙන්න වෙනවා කාම ගුණ කියලා කියන්නේ මේ ඇකන ජීවනාශය පිනවන එක ඌක අතහැරපු ගමන් ඒ විශේෂයෙන් කියන්න හොඳට පේනවා භාවනා කරනකොට කාමච්ඡන්ද ව්‍යාපාද තියෙන මේ දුද්දච්ච කුච්ච ගොජ්ජ දාගෙන එනවා ඒ කියන්නේ මොකද කාම ගුණ යට වෙලා දැන් කාම සංඥාවම තු වෙලා. ඉතින් අපි දැන් කාම සංඥාවට උඩ පැන පැන කෑ ගහ ගා තොවිල් නටනවා සාන්ති කර්ම කරනවා අයිය අප්පා ඇස් දෙක වහගත්ත ගමන් කාමච්ඡන්දේ. ඇස් දෙක වහගත්ත ගමන් ද්වේෂය කිය. නමුත් යාර තේරුම් ගන්න පුළුවන් මේ කාමච්ඡන්දී කියන්නේ කාම මිත්‍යාචාරය නෙවෙයි කියලා. යාර තේරුම් ගන්න පුළුවන් නම් මේ ව්‍යාපාදේ කියලා කියන සතුම් මෙරීම හොරකම් කිරීම කාම මිත්‍යාචාරයට නෑ. ඒ හිතේ විතරයි තියෙන්නේ කියලා. මේ නීවරණ වල තියෙන කාම ගුණ නැතිවීම මේ නීවරණ ගැන එකක් තමයි. කියලා මේ කාම ගුණ නැති කරලා ගත්ත මේ හිතට එන මේ නීවරණ පහ නැති කරන්න මොකද්ද කරන්න ඕනේ? බුදුහාමුදුරුවෝ කියලා අහන්න පුළුවන් ප්‍රසිද්ධ ප්‍රශ්නයක්. බලංගු ප්‍රශ්නයක් තමයි ඔබාන්ති කියපු නිසා මම කාම ගුණ අතහැරියා. අනේ ස්වාමීන් වහන්සේ වෙනදාටත් වැඩිය මගේ හිත කාමාතුර වෙලා. ද්වේෂය ඇවිල්ලා. නිදිමත ඇවිල්ලා. උද්දච්ච කුක්කුච්ච ඇවිල්ලා පිටිකිච්චා බුදුහාමුදුරුවෝ බාගෙට ඉඳලා කියාවි පුතේ එහෙනම් ඔය පහ තියෙනව නම් කාම ගුණ උඹ ළඟ නැහැ කියලා හතුටුයක්. හැබැයි මේක දැන් කුෂ්ඨ රෝගයක්. මේක නැති කරන්න නම් රූපයක් සමාදම් වෙනවා. යනකොට එනකොට කනකොට බොනකොට උඹේ කය කොහොමද තියෙන්නේ කියලා බලපං. හැවිදිනකොට නම් කකුල් දෙක හැසිරෙන්නේ නැටි මම දකුණ බලපං. ඉඳගෙන ඉනකොට නම් හුස්ම පොද හරි වැටෙනවා බලපං. පත් කරනකොට දැනෙන දේ බලපං. දත්ම දිනකොට දැනෙන දේ බලපං. එතකොට ඒ දැනෙන දේ ඒ සති මාත්‍රය ඒ රූපේ අපි කියන රූප කර්මත්තේ කාමෙත් නෑ කාම සංඥාවක් නෑ. ඔබ තව විභාගයක් සමත්. හරියටම දන්නවා විෂයාභිමුඛ භාව පච්චපට්ඨාන මගේ හිතේ තියෙන අහවල් තන මොකේද? මේ ඉඳගෙන ඉන්න ඉරියව්වේ. ඇවිදිනකොට මේ වමේ දකුණේ. හුස්මේ එහෙනම් ඔබට සතුටු වෙන්න පුළුවන් අඩු ගන්න. ඒ චිත්තක්ෂණයේදී කාමේ සහ කාම සංඥා නැහැ. හැබැයි දැන් රූපෙට අහු වෙලා. රූපෙ දකින්නකොටම නෙල්ලිගිඩි කෑවා වගේ. හරි පැංගිති. ඔය රූපෙ දිගේ බලානිනකොට මොකද වෙන්නේ? ආනපන ගෙවෙන්න පටන් ගන්නවා. මම දකුණු ඉබේ සිද්ධ වෙන්න පටන් ගන්නවා. කවුදෝ කර දෙන්න වගේ පටන් ගන්න. ඒකට ඒකෙත් එනකොට ඔබට දැනගත හැකි දැන් ඔබට කාම ගුණත් නැහැ. කාම සංඥාවක් නැහැ. ඔන්න රූපෙත් කියවෙනවා. ඉතින් මේ කට්ටිය බය වෙනවා, දඟලනවා, සතිය කරනවද? අරමුණ නැති වුණාද? දැන් මම මොකද කරන්න ඕනද? හයියෙන් උස්ප ගන්නවා. නැත්තම් පොළොව අඩි හප්ප හප්පක් මං කරනවා. එහෙම නැත්තම් කියනවා නිදිමතාවයි කියලා. මේ වෙන්නේ කාමයක් කියලා කාම සංඥාද්‍ය මේ රූපේ ගෙවෙන වෙලාවට අපි මේ ලෝකාමිසම් පජහේ සම්තිපෙක්කමානෝ කියලා මේ ලෝකාමිෂේ අතහැරීමේ හතරවෙනි පාඩමයි කියලා මේක කියලා දෙන්න කමඨාන සුද්ධ කරන කවුද ලෝකේ ඉන්නේ අද? කවුරකට උපත්තිගේ ඥානෙ නැහැ. ඒක ගැන කනගාටු වෙන්න එපා. ඒ කාටවත් වෙන්නේ නැහැ. මේක කියලා දෙන්න කවුරු හරි ඉන්නවනම් ඔය දැන් වෙන්නේ කාමයට නිසා කාම සංඥාව ආවා. කාම සංඥාට ආරෝපණ සම්බ රූපේ ගත්තා. දැන් මොන රූපේ ගෙවෙන හැටි උඹට පේනවනේ. ඒක මේ පොඩි වෙලාවක් භාවනා කරලා බෑ. විනාඩි 35 40 පයින්න ඕන. ඒක ගිවින වෙලාවේදී පසන්න චිත්තයක් ඇති කරගන්න පුළුවන්. මේ අල්ලගත්ත මේ සියල්ලම දෙකිරීමට ගත්ත මේ අරමුණ ගෙවෙනකොට තක්කුමුක්කු වෙලා හයින් දාඩිය දාලා අලියණ්ඩයි දඟලණ්ඩයි යනව වෙනුවට අනේ මට මේක මගේ ගුරු හාමුදුරන් කියන්න නැත්තම් අනේ මේක මට ලියලා තියාගන්න නැත්නම් මගේ හිතේ කාමෙත් නැහැ කාම රඤ්ඤාවක් නැහැ දැන් රූපෙත් කියනවා මෙසින්දි බය චකිතයේ සැක වෙනුවට නිදිමත වෙනුවට විචිකිච්ඡා වෙනුවට පසන්න චිත්තයක් අන්නේ පසන්න චිත්තය ලියන්න තරම් ඉදිරිපත් කරනවා නම් එයා පස්චිම භවිකෙක් කියලා බං සාහිතිකයක් වෙනවා මේ ජීවිතේ විතරයි එයා ජීවත් වෙන්නේ ආයෙ එන්නේ ඉස්සරහට මේ තේ මේ தත්තට ආපු නැති එක්කෙනෙක්වත් මේ ස්වභාවය නැහැ අන්ත ඒ වෙලාවේදී පසන්න චිත්තය ඇති කරගන්න අපිට කවුරුත් කියලා දෙන්නේ නැහැ අපේ වලට පදුට්ට චිත්තයක් ඇති වෙනවා බලන්නකෝ අරමුණ නැති වුණානේ බලන්නකො සතිය කඩලා ගියානේ. බලන්නකො නිින්ද ගියානේ. බලන්නකො අරමුණ එපා වුණානේ. මෙන්න මෙතන පසන්නේ චිත්තය ඇති කරන මේක හරියට වාර්තා කරන එක විශ්වවිද්‍යාලේ PhD තුන හතරක් ගන්නට වැඩි හපක්. හැබැයි ඉච්චරම අමාරුයි කියලා කියන්න බෑ. ඒකට හාස්‍ය ලක්ෂණයක් තියෙනවා. අයරණ එකක් තියෙනවා. අවුරුදු 5 6 පොඩි දරුවෝ මේක කරලා මේ නායකයන්ට නාකිච්චන්ට වැඩි ඉක්මනට ප්‍රකාශ කරනවා. භාවනා කරනකොට මේ අරමුණ හොඳට කියවෙනවා දැක්කා. අපි බෙල් එක අරන් ගිහලා ගහලා පෙන්වනවා ඒ ළමයින්ට බෙල් එකට ගහපුවාම කොහොමද ශබ්ද ගෙවිලා යන්නේ? ශබ්ද ගෙවෙන්න ගෙවෙන්න සතිය වැඩෙනවද කැඩෙනවද කියලා අහුවාම නාකියෝ කියනවා සතිය කැඩනවා කියලා. පොඩියෝ කියනවා ශබ්ද ගෙවෙන්න ගෙවෙන්න සතිය වැඩෙනවා කියලා. අනේ ගෙවෙනකොට පසන්න චිත්තයක් ඇති කිරීමට කියනවා ලෝකාමි සම්පජහේ සම්තිපෙක්කමානෝ ඉතින් මේක බණක් වගේ මේ කමටහන. මේක කමටහනක් වගේම කමටහන් සුද්ධ කිරීමක්. ඉතින් මට හිතුණා මේ මේ ඩෙන්ගු වැඩිලා තියෙද්දිත් මට මේක කියන්න තියෙන ගාය මොකක්ද කියලා. ඒ පසන්න චිත්තය ආවට පස්සේ භාසතිවා කරවතිවා කරන්න. එතකොට ඕගොල්ලන්ගේ නෙවෙයි කමටහන සුද්ධ වෙන්නේ. මගේ. පොද මේ බණ අහන්නේ නැහැ කවුරක්වත් කිව්වට ඕගොල්ලෝ හිතනවා මේක කියලා රේඩියෝ කිව්වොත් අහයි කියලා. අඩු ගන්න ගල් ගහන්න නැතුව ඉන්නවද ඒකවල ලොකු දෙයක් නේ ඔයගොල්ලෝ. ඉතින් මේ කරන්න කරන්න මේක නැවත උපේලා වෙලා කියන්න කියන්න ඇතුලේ මොකද්ද ජවයක් ඇතිලා පේනවා ධම්මජීව උඹ බේරියන් ඔබ පසන්නේ චිත්තයක් ඇති කරගත්තනම් කාට හරි කියපන් කියනකොට තමයි ඒකේ අඬ නැගෙන්නේ නැත්තම් එළඹ වාසය කිරීම වෙන්නේ උපසම්පදා වෙන්නේ සමාදන් වීම වෙන්නේ ඕගොල්ලෝ නෙවෙයි සමාදන් වෙන්නේ. මෙවැනි දෙයක් ප්‍රසන්න හිතක් ඇති කරගෙන ඒ ප්‍රසන්න හිත භාෂණය කරන්න කරන්න ක්‍රියාවත් වෙනවා එතන තතෝනම් සුඛමං වේති ඡායාවන පායිනී තමන් යන යන තැන ඇති වෙන මේ අනු යන එවනැල්ල වගේ පුදුමාකාර සාන්තියක් තියෙනවා දෙයියෙකුට මං හිතන්නේ මේ දෙයියට හීනකින් අල්ලන්න පුළුවන්. අල්ලගත්ත බව පේන්නත් නැහැ. බුදුනාංශයේ පුඥානික අයිරාත සුඛාවහන්ති කියන අඬබෙරේ වෙනුවට කියනවා ලෝකාමි සම්පජහේ සම්තිපෙක්ක මහණෝ. දීයෝ ස්තුති කරපු කතාවක්වත් සූත්‍රයේ වෙන තැන් ගොන්නම් කියනවා අභිනන්දතිවත් කියලා. දීයෝ කලකෝල අතරින් නැති ඒ ටික තමයි ඕගොල්ලන්ට පින්නේ අද රට නිදා ගන්න කියනවා. ආයෙ මොකුත් නැහැ. වෙනේ කොළඹ වගේ හිටි. සිනේකොළ බිවි වගේ හිටියේ කොහෙද මේ යන්නේ? කොහෙද මේ ඔළුව දාගෙන හිටියේ? මේ භාවනාදී මෙච්චර ලස්සන මේ තොරතුරු මතුවලා ඇති. ඒකට ප්‍රසන්න හිත ඇති කරන මේක භාෂණය කරන්නෙම නැත්නම් කියන්න. නැත්නම් මේක ලියලා ඉදිරිපත් කරන්න තියෙන ඉද දිකටනේ සාසනය කියලා කියන්නේ. ඒකනේ සාසනය කියන්නේ. ඒකනේ අපි එකතු වුනේ. ඒකනේ අපි නිසන්වනේ හැදුවේ. අන්න ඒකෙන් වැඩ අර ගන්නවා නම් මේක තොග වෙලා දාමට යනවා. මට තේරෙනවා තොග වෙන දාම උනත් නැතත් මේ බණ කියන මම නැත්නම් මේ ධම්මජීව කියන මේ ලෙඩා මේ කියවන හරහා පසන්න චිත්තේ හරහා පිටිපසින් එන ඡායාව වගේ තමන්ගේ සුඛය තමන් හොයාගන්න. ඒ නිසා මේ මේ වෙනකොටමත් ඔයගොල්ලෝ සෑහෙන ලෝකාමිසේ පජහණය කරලා තියෙනවනේ. නැත්තම් මෙතන ඉගෙන මේ වෙලාව ඉන්නේ නැහැ නේ ගෙදර හිටියනම්. ඊගමට හිතන්නකෝ ගෙදර හිටියනම් මොනවද බදාගෙන ඉන්නේ කියලා. ඒ වගේම සම්තිපෙක්කමාන ඕගොල්ලෝ සාන්ති කැමති නම් ඒ ලබාගත් මේ සාන්තියට යන මාර්ගයේ තියෙන්නේ ලෝකාමිචේ පජාතාරිනවා නීවරණ අතාරිනවා අන්තිමට ප්‍රාර්ථනා ප්‍රණිදි උපේක්ෂා මේ උපේක්ෂාව නෙමෙයි ඒකට කියන්නේ මේ සංඛාර ඉබේම හැලෙනවා අන්නේ හැලීම දැන්නමත් ඔයගොල්ලෝ තුල සිද්ධ වෙනවා. අන්නේ සිද්ධ වෙන වෙලාවදී ප්‍රසන්න මනසක් ඇති වේවා. ප්‍රසන්න මනස තුල කමඨාන් වාතාව ලියලා මේවා කියනද භාෂාවට භාෂණයට සහ කරෝති වාකින කර දේවල් කෙරුවොත් තම තමන් පිටිපස්සෙන් හේවණල්ලක් ඔයගොල්ලෝ හදාගනි. අන්නේ පින්ස් මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ශිරිතනාටම තෙරුවන් සරණයි.